සටහන් ආකාර ත්‍රිමාන රූප ද්විමාන රූප භාව රූප රේඛා වශයෙන් තියෙන කාටුන් රූප ගොඩාක් දේවල් තියෙනවානේ. ඔක්කොම මේ මනසේ හටගත්ත දේවල් තමයි බාහිරේ. ඔක්කොටම කාය කියන, කන්ද කියන, ස්කන්ධ කියන නම පාවිච්චි කරන එකම සද්ද ලෝකයක් තියෙනවා. ඒක දැන් අපේ අම්මලා තාත්තලා දැනගතතර වැඩිය අපිටත් වගේම අපේ දුවා දරුවන්ට ඒක විශාල ශේත්‍රයක් සංගීත ලෝකේ එනතන් ශබ්ද ලෝකේ ඒක විශාල මේ ස්පර්ශය මුල් කරගත්තට ස්පර්ශය කියන තැනින් මේක නිපන්නට හටගත්තට විශාල අතුවිති වීදියමක් තියෙනවා. ඒ වගේම සුවඳ ගඳ සම්බන්ධ කරගත්ත වෙනම ලෝකයක් තියෙනවා. විවිධ කාශ්මීර දේශෙන් ගෙන්නන විවිධ සුවඳ වර්ග විවිධ රටවල් වල තියෙන දේවල් හදාගෙන ඒක මේ නවීන ලෝකේ ලොකු ව්‍යාපාර කරනවා. ඒ කියන්නේ රස ලෝකය, ආහාර ලෝකේ ඒ සම්පූර්ණ මේ කෑමට ගත වෙච්ච යුගයක්.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 ඒ නිසා ස්පර්ශයක් හටගන්න අනමාරෙම ආයතනයක් අවශ්‍යයි. ඒක නිසා ස්පර්ශයේ මුල නැත්නම් නිදාණය නැත්නම් සමුදය පෙන්වන්නේ සලායතන වශයෙන් ස්පර්ශ හයට ඒ සලායතන කොච්චර සූසේෂි වෙලා තියෙනවද කියනවනම් අපි තාමත්ම සූක්ෂම හොඳම දෘශ්‍ය උපකරණයක් ගෙනාවට ඒක කනට ගෝචර වෙන්නේ නැහැ. ඒක ඇහැට විතරමයි ගෝචර වෙන්නේ.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 වලක් කරලා කියනවලු ඔය විසි කරන දේවල් එක කන්ටේනර් ලෝඩ් එකක් ආවොත් මේකේ දාන්න ඩොලර් 10ක්වත් ගන්නවා කියලා. ඉතින් අර ඔක්කොම වැරන් ගිහලා අරකට පුරවලා ඒ මිනිස්සයා ඒකේ හොඳ හොඳ කැලේ ටික අයින් කරනවා ඒක ලෙවල් ඒව සකන් හෑන් බඩු වලට විකුණනවලු. අර ඔක්කොම එකතු කරලා ඒ වල වැහුණට පස්සේ එයා ඒකේ උළු බුල්රුසක් දාලා තලලා ගොල්ෆ් කිටියක් ගහනවලු. ඊට පස්සේ කාලයක් ගොල්ෆ් ගහන්න අර දිර්ලා දිර්ලා දිර්ලා බැස්සට පස්සේ තව පස් ටිකක් දාලා උකට ගයක් ගහනවලු හවුසින් ස්කීම් එක. ඊට පස්සේ අවුරුදු ගාණක් වැඩ ගන්නවලු.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 ඉතින් මේ ඔක්කොම තිබුණාට එක වැරකට පාවිච්චි කරන්නේ එකයි කියන එක පුදුමාකාර කාබාසිනිය කරන අදහසක්. හැබැයි ඒක තමයි ඇත්ත. මේ හයෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන් එන්නේ. ඉතින් මේ පාවිච්චියට එන මේ චිත්තක්ෂණයේදී ඒ බාහිර වස්තුවයි අදාළ ආයතනය, බාහිර ආයතනය, අභ්‍යන්තර ආයතනය දෙකේ සමவாய ආපත් ආපතගත වෙනවයි කියලා මේකට කියන්නේ.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 ඒක නිසා සරුවචනාංශ මේක මේ හුවා දැක්වීමට විවිධ උපක්‍රම එහෙම නැත්නම් විවිධ පසුබිම් තිරනාටකයක් සකස් කරනවා වේදිකාවක් සකස් කරනවා ඒක මේ මහා ශිව ස්වාමීන් වහන්සේ සම්බන්ධ කතාවේදී පුංචි හය අවුරුදු හත් අවුරුදු සාමණේර නමක් ඒ මහා ශිව කියන ඉතාමත්ම කුශාග්‍ර පොතේ දනුම ඇති එක්කනට පෙන්නලා දෙන තමන්ගේ අර පුංචි දැනුමෙන් කටවල් හයක් තියෙන උඹහකට තලගොයෙක් රිංගගත්තාම මස් වැද්දා මේ තලගොය අල්ලගන්න කැමති මස්සද්දා මොකද කරන්න කියලා. තලගොය ගත්තාම කටවල් හයක් තියෙන උඹහකට මොකද කරන්නේ? එතකොට මේ ස්වාමින් වහන්සේගේ පොතේ දැනුමින් ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. මස්සද්දා දක්ෂණං එයා කරන්නේ කටවල් හයෙන් පහක් වහලා අනික් වහේ එක මේ ඉතුරුලා තියෙන කටගාව පණ්ඩරල් ටිකක් එනක් දාලා දුම් පිඹිනවා. පිඹල ඇතුළට දුම් ගන්නවා. ඒතරට හුඹය ඇතුළේ ඉන්න මුගතියට තලගොයාට යම් වෙලාවක ඒක ඉන්න බැරි වුණොත් එයා දුවගෙන එන්න හදනවා එළියට බේරීමට. ඒතකොට එන්න හදනකොට අර හිල් පහක් වහලා නිසා අර දුම් ගහන හිලෙන්ම තමයි එන්න පුළුවන්. ඒතරකට ඒකට විතරක් අවධානය හිත යොදාන හිටියොත් ඒ මස්සද්දට කැමැති විදිහට ඒ තලගොය අල්ලගන්න පුළුවන්. හැබැයි හිල් හයම ඇරලා තිබුණොත් කොහෙන් ආයිත් දන්නේ නැහැ. ඒක නිසා භාවනාවට වාඩි වෙච්ච යෝගාවචරයා සාමාන්‍ය උභහක් වගේ තමයි. ඇත්තක වහකට වාසේ පිරමීඩයක් හැඩයක් තියෙනවා නැත්නම් උභහක හැඩයක් තියෙනවා. වම්මික සූත්‍රයේ සරුවචන්තේක වම්මික සූත්‍රය කියලා කියන වම්මික කියලා කියන්නේ උඹහට.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 ඒක නිසා ඒ යෝගාවචරය ස්වේච්ඡාවෙන් තම කැමැත්තෙන් ඇද්දක වහ ගන්නවා. එතකොට ඒ ඒ ආයතනයයි, ඒ කියන්නේ අභ්‍යන්තර ඇහත්, බාහිර රූපයත් අතර ඝනදුරු නතර වෙනවා. එතකොට කියනවා සද්ද නැති තැනකට යන්න නැත්නම් සමන්ට ආමන්ත්‍රණය කරන්නේ නැති සද්ද ගණන් ගන්න තු ඉන්න. ආමන්ත්‍රණය කරන සද්ද වලට අහුම්කම් දෙන්න වෙනවා භික්ෂුවක් නම් භාවනා කර කර හිටියත් මහා සංඝයාගේ කැඳවීමක් ආවොත් නිරෝධ සමපත්තියට නැගිටින්න ඕන. ඒ නිසා ආමන්ත්‍රණය කෙරුවොත් වගකීමක් තියෙනවා. භික්ෂුවක්. ඒ නිසා Tamanට ආමන්ත්‍රණය කරන්න නැතුව වහිනවා, කුරුළු කෑ ගහනවා, දොරවල් බහනවා.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 ඉතින් එතකොට අපිට පේනවා මේ හුඹයෙන් මේ තලගොයා එළියට යනවා එනවා වගේ ඒ මොකද ඒක පිළිබඳව යම් හේයකින් නැත්නම් කය පිළිබඳව යම් හේයකින් ස්පර්ශය අපිට මුළු හදින් ලබන්න නැත්නම් සබ්බ කාය පරිසංවේදී වෙන්න නම් අපේ මනස සම්පූර්ණයෙන්ම රූප බැලීම අමතක කරන්න ඕනේ.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 ගන්ධ රස පහසට හිත යන තාක්කල් මේකට එන්නේ. අතීතයට අනාගත හිත යන තාක්කල් මේකට එන්නේ. අතෙන්න මෙදෙන්න අරයට මෙයාට හිත යන තාක්කල් මේකට එන්නේ. නිසා යම් වෙලාවක යෝගාවචරය සබ්බකාය පරිසංවේදී විදියට ආස්වාසිය මුලපටම්ම මැදහරහා අග දක්වා දකින්න පුළුවන් යන තැනට යනවයි කියලා කියන්නේ අනික් ආයතන නිරෝධ කරලා දැමීම.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 අපේ අසතිය આવොත් විතරයි නැත්නම් කාය කායගත සතිය කැඩුනොත් විතරයි අපට රූපයක් බලන සද්දයක් අහන්න ආයත් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන දෙකම යෝජනා ස්ථිරත්වයටපත් වෙන්නේ. ඒක වළංගු දෙයක් බාටපත් වෙන්නේ. එහෙම නැත්තම් ඒක තිබුණත් නොතිබුණත් කෙලෙස් ඇති කිරීම සම්බන්ධයෙන් ඒව අවලංගු தත්තරපත් කරන්න පුළුවන්.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 නමුත් මේ ආකාර ගත්තොත් දීර්ඝ හුස්ම කිටි ආකාරයකටපත් වෙනවා. එතකොට ඒක අඳුන ගන්න තිබුණු ගතියට අභියෝගයක් එනවා. දැන් හුස්ම ආශ්වාසය ඇතුළේදීම ආකාර දෙකක් තුනක් වෙනවා. දෙක තුනනේ කොටක් තියෙන්න පුළුවන්. එතකොට ඒක වෙන් කරන්ව ගන්නත ලාංඡනීය ලකුණ ලිංගය යෝගාවච සිද්ධෙන්නේ නැහැ මේ පද්ධතියට මේ පොදියටම තමයි ආනාපානි කරන්නේ ආස්වාසි කියලා කියන්නේ කියලා අනිච්ච සංඥාට ඉඩ දීලා ලිංගය නිමිති ගන්නවා ඊට පස්සේ යෝගාවචරය මේක ඉස්සලා හැප්පුණේ වන්නාස්පුඩුවේ නැතනම් උඩුතොල මත එනත මෙතන සීතල ගතියක් මට දැනෙනවා නැත්නම් මේක රැලි තනංග මාල නගිනවා වගේ මට දැනෙනවා.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 ඕනේ 18 දෙනෙල්ලන් සංඥාවක් නටපන් ඕනේ බහුරු කෝලමක් තාපන් මම පටන් ගන්නකොට හොඳටම ආස්වාස් ප්‍රස්වාස වෙන් කළ තිබුණා දැන් ආස්වාසයේ එන්නේ එන්නේ එන්නේ කෙටි වෙනවා අර දැනිච්ච සීතල වෙන වෙන දේවල් බවටපත් වෙන්න පුළුවන් ඒක එක සටහන් ආකාරයෙන්න්න පුළුවන් මෙන්න මේ විදියට ගිහිල්ලා මේ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ ආකාරවල සටහන්වර නිමිතිවල මේ ඔද්දල් වෙලා වෙලා ගිහිල්ලා මේ දෙක සමාන වෙන ගතියකට වගේ නැත්තම් මේ දෙකම හුදු වායෝ පොට්ටබ්බ ධාතු නියෝජනය කරමින් නිකන් කම්පන චංචල බවටපත් වෙනකොට අර ಉದ್ದೇಶය දරා ගන්න බැරි වෙනවා. ලේබල් එක ගහන්න බැරි වෙනවා. දැන් මේකට ආස්වාසය කියන්න බෑ මොකද ඒ ලකුණු ටික ප්‍රසවාසයේ තියෙනවා. ප්‍රසවාසයේ ලකුණු ආස්වාසයේ තියෙනවා. ඉතින් එතකොට අර නාමකරණය ඒ ලේබල් කරපේක සම්පූර්ණ අවුල් වෙලා යනවා. මතක ඇති ඔය අල්බබා කතාවේදී පුංචි කාලේ කියලා තියෙනවා. ඒ මිනිස්සයා මරන්න ඕන වෙනාම ඒ මනුස්සයා ගෙදරට ගිහිල්ලා කුරුසේ ලකුණක් ගහලා තියෙනවා පිරිසට කියනවා වීදියේ ගිහිල්ලා කුරුසේ ලකුණ ගහලා තියෙන ගෙදර පුච්චන්නේ කියලා. ඒ මෝර්ජානා කියන අම්මන්නේ මේක දැනගෙන හැම දොරේම කුරුසේ ලකුණක් ගන්නවා. ඉතින් අනිගාන විනාශ කරන්න ගිය කට්ටියට පේන්න පටන් අර ගන්නවා. වෙන් කරන්න බෑ. ඔක්කොම සමානයි. මේකම තමයි සිද්ධ වෙන්නේ හරියටම ආස්වාසි කියලා කුරුස ගහපේකේ දැන් වුණ ප්‍රසවාසෙත් ඒවා ලකුණු තියෙනවා. ප්‍රසවාසය කියලා කපින් මේක මෙන්න මේ විදිහට ಉದ್ದೇಶය ಉದ್ದೇಶ කියන්නේ වෙන්කොට හඳුනා ගැනීම කරගන්න බැරි தත්ත්වයටපත් වෙනකොට බුදුරජාන් වහන්සේ අහන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්ද යම් යේන ලිංගේ යේන ආකාරයේ යේන උද්දේතේ යේන නිමිත්තේහි අරමුණක මේ පටිඝ සම්පස්සයක් අපි නම් කරාද ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶේ නැති වේගන යනකොට ගෙවිගෙන යනකොට තව දුකටත් ඒක ස්පර්ශ කරන්න පුළුවන් ද කියලා. ඒ ආස්වාද ප්‍රසාර දෙක දෙක එකට සම්බන්ධ වේගන යනකොට අපිට දැනෙන්නේ ආස්වාද ප්‍රසාර නොදී යනවා. ආස්වාද ප්‍රසාර නොදී යන මැරෙන්න ඕනේ. දැන් වෙන්නේ අර ගහපු ලේබල් මෝර්ජාන ගිහිල්ලා හැම ගෙදරකම කුරුස ලකුණු ගහලා දැන් පේන තියෙන ආස්වාසයේදීත් කම්පන චංචලයක් පේනවා.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 තත්ත්වයකටපත් වෙනවා කියන එක ඇත්තටම වැඩමුළුවක සාර්ථකත්වය කියන්න පුළුවන් එතන යෝගාවචරයගේ හොඳ කඩයිමක් එහෙම නැත්නම් මගේ වචනෙන් කියනවා කෙල්ල වැඩි වියපත් වීමක් වගේ ලිංගික පරිණතියක්. එහෙම තනම රටන රට හිටපු මේ පිස්සු හැදිච්ච වඳුරා දැන් එකකට යන්න යොමු කරගෙන තියාන ඉන්නවා.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 එතකොට යෝගාවචරය පුදුමාකාර අසහනතාවයකටපත් වෙනවා. දැන් රූපෙට දරායින තැනක් නැහැ, වේදනාවට දරායින තැනක් නැහැ, සංඥාවට දරායින තැනක් නැහැ, සංස්කාරවලට දරායින බක් නැහැ, විශේෂයෙන්ම විඥාණයට දරායින තැනක් නැහැ. මේ නිසා යෝගාවචර කියන දැන් මම මොකද කරන්නේ? ඔන්න හිර වුණා. මට දැන් ඉස්සරහට ගිහලා පිටියේ කෙරුවා වගේ දැන් මම මොකද කරන්න කියලා පුළුවන් තරම් එක්ක ඇස් දෙක අරලා ආය ස්පර්ශ පේන.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 සත්‍යයට පයින් ගැහිමේ නාමයෙන් මතු කරනවා. මේ යෝගාවචරය හිතන්නේ ඒක විමසුන් නොවන කියලා. එයා හිතන්නේ මේක ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. නමුත් මේ මායාවේ පරිේශන තෘෂ්ණාවක් එන්නේ. ඉතින් ඒක නතර කරන එක මම දන්නේ ඒක බොහොම ලස්සනට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ඒ වැරද්ද 100%ක්ම වැරද්ද ගුරුවරයා අතේ තියෙන කියලා.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 තමන්ගේ අත්දැකීමට විරුද්ධව තර්ක මනස වැඩ කරනවා. ඒසයකට ලෑස්ති වෙලා ඵලයන් මේක මේ සතිය හොඳට දියුණු වෙන බාට ලකුණක්. නැත්තම් දැක්ක දැක්ක දැන්න දැන කෙලස් කැපෙන ලකුණක්. මේක පුල්ලුවන් තරම් ඒ ආකාරයෙන්ම Tamanට ඇති වෙන ආකාරයෙන්ම කමඨාන් සුද්ධ කරනට මතක් කරලා කියන්නේ කොහොමද මේ ගොරෝසු ඍතුනාන පණසියුම් වෙලා තිසියුම් තත්තරපත් වෙන්නේ කොහොමද ඒක කරගෙන ඉන්නකොට ඇස් දෙක අරින්න ඇතුලෙන් Javaක් එන්නේ. කොහොමද ඒක කරනකොට මේක පිළිබඳ විවිධ අර්ථකථන මතුවෙන්නේ. මේ සේරම නොවිච්ච දෙයක්වත් උඹට විතරක් ආවෙනික දෙයක්වත් නෙවෙයි මෙන්න මේක වචනෙට දාන්න පුළුවන් නම් හිතෙන්නේ නම් යෝගාවචරයට මේ කවදාකවත් වචන දාලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ මොහොත හිතින් හදනවා වගේ වලි මේ ලේන වලිගකින් මොකද එක එක විදිහකට බිහිසුණු ඍතු වේසමවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේන යෝගාවචර හිතන මේක විමසුන්න ඕන කියලා.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 ඒ අභියෝගයට ලක් කරලා ඒව 18 සන්නි නටනකොට ආවේශ වෙලා නටනකොට උඹ උකට පොර දාන්න එපා. දැන් මේ මන්ත්‍රේ හරි දැන් යකා කපුව පරල වෙලා ඉන්නේ. නටන්න දරපා. ප්‍රතික්‍රියා නොකර හිටියොත් වැස්සකට පස්සේ ඇති වෙන සාන්ත ගතිය වගේ මේක තැම්පත් වීමක් වෙනවා. නිසා මේක හැමදාම යෝගාවචරය මේකට ආධුනික විදිහට කටයුතු කරන්න ඕනේ. තැම්පත් වුණාට පස්සේ යෝගාවචර පේනවා දැන් යෝගාවචරයගේ අලුත් ප්‍රශ්නේ නැත්නම් අලුත් චෝදනාව තමයි දැන් මම මොකද කරන්නේ? දැන් මට ආසස් ප්‍රසාසේ නැහැ. ඒ කියන්නේ ඒකත් මේ තවත් විදියක අභියෝගයක්. මෙතනදී යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් නම් මම දැන් මේ ආනාපානේ සංසිඳුලා ඉන්න වෙලාවේ මං ඇහෙන් සමුගත්තා කනින් සමුගත්තා නාසයෙන් සමුගත්තා දිවෙන් සමුගත්තා කයෙන් සමුගත්තා දැන් මනස දන්න දහංගට දානවා ආයසරයක් අර එකක් සම්බන්ධ කරගන්න. ඒක දන්නවනේ යෝගාවචරයට කියනවා තියෙන්නේ දැන් මේකට මනස හුරු කරන එකට සිද්ධි කරන එකට යාලු කරන එකට කියනවා වශී කරගන්නවා කියලා. මේකට හොඳට පෙන්ලා දෙන්න මේ මොකක්වත් නැති වුණාට ජීවිතේ පවතිනවා කියන එක. සතිය පිහිටීම සඳහා අරමුණක් ඕනේ තමයි. නමුත් දැන් ඔබට ඔප්පු කරලා වෙන්නන්න පුළුවන්. නිමිත්තේ පවතපු සතිය මේකට සූදානම් වෙයම නිසා මේකට සන්නද්ධ වෙයම නිසා අනිමිත්තේ සතිය පවත්වන්න පුළුවන් කියලා. එතකොට යාට සාකච්ඡාවෙන් පෙන්ලා දෙන්න ඕනේ නිමිත්තේ සතියට වඩා හුඟක් ශ්‍රේෂ්ඨයි අනිමිත්ත සතිය. අනිමිත්‍ය සතියට හුරු වුණාට පස්සේ තමයි අනිමිත්‍ය සමාධියකට යන්න පුළුවන්. අනිමිත්‍ය සතිය ඇවිල්ලා කුලප්පු වුණොත් කෙලෙස් ඇවිසුනොත් මායාවේ වංචනික ධර්ම වැඩ කරන්න ගත්තොත් ෂටගති මායාවි ගති යෝගාචරය සකපොදවනවා විමසුන් නොවන කියලා මොකද්දෝ කරනවා හයියෙන් උස්ම ගන්න හදනවා එහෙම නැත්නම් උන්න උන්න මගුලක් වෙච්චා වගේ කියලා නින්දට වැටෙනවා මේ හතරෙන් එකටවත් වැටෙන්න දෙන්න නැතුව මේකෙන් යනවයි කියන එක දී හටින් ගින්දර ගෙනිනවා වගේ. කම්බේ ඇවිදිනා වගේ මේක කිසි කෙනෙකුට කිසි කෙනෙකුට කරලා දෙන්න බෑ. අපිට මෙහෙම සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා යම් ආකාරයක් ලං නිමිත්තක් යම් ලිංගයක් යම් ಉದ್ದೇಶයක් එකට පාටවලා ඒක පිළිබඳව හොඳ පරිචයක් වෙනකන් ඒක බලාන හිටියොත් කලබල කරන්නේ නැතුව ඒ හැම ಉದ್ದೇಶයක්ම ලිංගයක්ම නිමිත්තක්ම ආකාරයක්ම කියන එක එන්නේ එන්නේ එන්නේ සංසිඳවනවා මේකට කියනවා පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති චික්කති සංසිඳෝමින් සංසිඳෝමින් ආස්වාස ප්‍රසවාස පුරුදු කරනවා සංසිඳවන එක නෙවෙයි ඇත්තටම කෙරෙන්නේ ඇවිස්සීමට පොහොර නොදායින් එකයි කලබල වෙන්න පොහොර ධාරියට එනවා කොට පෙරක දෝරුකම් හරියට එනවා ස්ථානෝචිත ප්‍රඥාව වගේ කෙලස් මොකකටවත් නැතුව පළවෙනි දවසේ නම් කොහොමඩක්වත් බේරන්න බෑ දෙකේ කොහොමඩක්වත් බේරන්න වැඩ එක කාලයක් ගියාට පස්සේ සංසිඳුණාට පස්සේ යෝගාවචර තේරෙනවා මේ අනිමිත්ත වගේම අනින්ද්‍රිය බද්ධව බාහිර ආයතන හෝ අභ්‍යන්තර ආයතන නැතුව මොකද්ද එකලසක් මේ ශරීරයේ තියෙනවා ශරීරයේ කියනවට වැඩිය මේ පැවැත්මෙහි තියෙනවා ඒකට සරුවච්චන් වහන්සේ ඇතුළු උත්තරමන් වහන්සේලා निराமிස සුඛය කියලා කියන निराமிස ලෝකයක් දැන් කනත් නැහැ, සද්දත් නැහැ, රූපත් නැහැ, ඇහත් නැහැ, නාසයත් නැහැ, ගඳත් නැහැ, කයත් නැහැ, පහසත් නැහැ, දිවත් නැහැ, රසත් නැහැ. දැන් මනසත් ප්‍රශ්න කරන්නේ මනසත් සැක කරන්නේ මනසත් අලුත් දේ හොයන්න මේ නව නිර්මාණ කරන්න හදන්නේ මේ මනසෙයි මේක පිළිගැනීම අනිත් ඔක්කොට වැඩි අමාරු මේක ගොඩක් අමාරු උගතුන්ට අනික් කෙනාට මේක කියන්න පුළුවන් ඕක කොහොම වෙනව කාබන් හිටපන් කිව්වොත් ගෞරවයට අහනවා. මේ උගතගේ මනස නැත්තම් මේ විචාර බුද්ධි අවශ්‍යලා නැතිනේ. ඉතින් එයා කවදාකවත් කැමති නෑ මේ සාමාන්‍ය පුංචි සාක්කියකින් බේරුම් කරගන්න. එයා ඒක ධම්මවිචේ පැත්තට දාලා, විමසුන් නුන පැත්තට දාලා, নানা ආකාර විදිහට කටයුතු කරන්න කරන්න ඒ මනස අර පෑදිදී බොරදිය කරගන්නා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා වගේ ඒ තමන්ගේ හැම දැනුමක්ම තියෙන තාක් මේක අවසනවා. කවදා හෝ මේ දැනුම තිබුණට ඒක කරදර කරන්න ඕනේ නෑ. බහා තබන්න පුළුවන්. මොකටද? බුදුහාමුදුරන්ගේ සර්වඥතාඥානෙ ඉස්සරහා. තමන් මේ දිනු කරගත්ත සතියට ගෞරව වශයෙන්. එහෙම මේ අනිමිත්ත සංඥාවට ප්‍රයෝජනයක් විදිහට නතර කරන්න පුළුවන් නම් යමක් කිරීමෙන් නෙවෙයි ජයග්‍රහණය ලබන්නේ යමක් නොකිරීමෙන්. ඒ වෙලාවේදී මතුවෙන හැම කුකුසක්ම Taman තේරුම් ගන්න ඕනේ. කෙලස් කියලා නම් කරට කමන්නේ. මාර බලවේග කියලා නම් කරට කමන්නේ. ෂටගති මායාවි ගති කියන්න කමන්නේ. නමුත් අපි ඒක කල්යාණ මිත්‍ර නතර හදා බෙදා ගන්න. මට මෙහෙම යනකොට මෙහෙම දැක්කක් ආවා.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 මම හුදු නිරීක්ෂකයෙක් විතරයි. එහෙම නැත්නම් ජූරි සභාවේ විතරයි මං ඉන්නේ. මම විත්ති පක්ෂෙත් නැහැ, යුක්ති පක්ෂෙත් නැහැ, විනිශ්චයකාර පක්ෂෙත් නැහැ. මේ අපිට කවදාකවත් බෑ මේ ජූරි සභාවට ලා කරබනින්න. අපි මේකට ආදිසි විනිශ්චය කරන්න හදනවා. ඇති වෙන සාක්ෂ්‍ය හෙන්න ඉස්සලත් අපි වර්ග වෙන්න හදනවා.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 ඊට පස්සේ ඒකේ ලකුණක් තියෙනවා ප්‍රස්වාසය හා සම නොවන ලිංගේ. ඊට පස්සේ අපි එක නිමිත්තක් ගන්නවා මේ ආස්වාස නෙවෙයි ප්‍රස්වාසයමයි එහෙම නැත්නම් මේක අතවල් තන වදින්නේ ආදි වශයෙන් අපි එක මතකයට තබා ගැනීමට අපි නිමිත්තක් ගන්න ඊට පස්සේ නමක් දාන්න.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 නමුත් ඒ ඔක්කොම ඩිකෝඩ් කරාට පස්සේ කම්පියුටර් තියෙන hard disk එකේ ඩිකෝඩ් කරාට පස්සේ කිසිම හැඟීමක් දනවන්නේ නැහැ. ඒව නිකන් chips විතරයි. ඒව නිකන් energies විතරයි. ඒව data විතරයි. ඒව මේ දේ මොනවාද පුංචි තොරතුරු දත්තයන් බමනයි. ඒක කිසිම කාමයක් නෑ.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 ආහනේ මේ විදිහට යෝගාවචරයට මේ අනිත්‍ය සංඥා වෙනකොට පුදුමාකාර ඉච්ඡාබංගත්වයක් කියනවා. සර්වඥාන්සේ සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට ඒ ඒ දිව්‍ය ලෝකවල ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පහළ වෙච්ච දෙවිගොල්ල ගෝ දීර්ඝායුෂ්කයි. ඒගොල්ලන්ට ඒ දිව්‍යමය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අනික් සියල්ලටම වැඩිය තියෙනවලු.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 ඊට පරිනිම්මිත වසවත්තේ වසවත්ති මාර්යා වසවත්ති ආයින්නවා. මේ එක එක එක එකන අයියා වෙලා ඒ ඔක්කොම අල්ලගෙන ඉන ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ කියලා. ඒතර අපි හැම කෙනෙක්ම අපි හදාගත්ත ලෝකේ රජ වෙලා ඉන්නේ. හැබැයි ඒක වීදුරු මාලිගාවක් කවුරු හරි හිතුවක්කාර කොල්ලෙක් ගහපුවාම ගලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියන ඔබ දන්නවනම් මේක මාලිගාවක් මේක මේ මේ විදිහට දේවල් වලින් හැදිච්ච එකක් නෙවෙයි මේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන ඒවායින් මේ නාම අධිවචන සම්පස්ස පටික සම්පත්ත හදාගෙන මේකෙන් මවාගත්ත මායාවක් බව ඒ යෝගාවචරය වහකන් නැතුව බේරුණොත් පුදුමයි.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 ඉතින් ඒ මුවා ඒ මිරිඟුව දකින වතුරක් විදිහට ඉන්නේ පිපාසාවේ ඒකේ රැලි නගමින් තියෙන සිලිලාරයක් පේනවා. ඉතින් එයා පුදුමාකාර වේගෙන් අර මිරිඟු පිටිපස්සේ යනවා. හැබැයි මොහාට හැකියාවක් නැහැ තේරුම් ගන්නද ඌ දුවන්න දුවන්න මිරිඟු යනවායි කියලා. ඒ දෙක අතර තියෙන හිඩස අඩු වෙන්නේ නැහැ දිව්වට.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 පුද්ගලාරෝපණය කෙරුවට පස්සේ මට ලොකු තර්ජනයක් වෙනවා. ඉතින් මේ තමන්ම හදාගත්ත දෙයකින් තමයි මේක වෙන්නේ. ඉතින් මහා ශිව රජු හාමුදුරුව වගේම තවත් කතාවක් තියෙනවා. ඒ හාමුදුරුව අන්තිම දක්ෂයිලු ගෝලිය හදන්න. ඉතින් ගෝලියෝ රහත් මේ හාමුදුරුව රහත් නැහැ. ගෝලයන් නැති වෙලා තියෙන විශාල එක ගෝලයකට අභිඥා සහිත ගෝලයකට විශාල ගුරු භක්තියක්.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 මේ හාමුදුරුවෝ හිතාන ඉන්නේ ඒ නිසා එයා රහත් වෙලා වගේ කියලා හිතාගෙන. ගුරු හාමුදුරුවෝ. නමුත් ගෝලයා දන්නවා කාලා ඉන්නේ කියලා මේ ඒ සමත යම් යම් දේවල් නিত্য සුඛ සුබ කරගෙන කියලා. ඊට පස්සේ අර ගොරු අගුව මේ කාලයකට පස්සේ ආපු ගෝලයානේ කිව්ලු මම එහෙම තමයි ඉන්නේ කියන ස්වාමීන් වහන්සේ මට හරියට මම කවදාවත් දැකලා නැහැ. ඔබ වහන්සේට බැරිද මේ වතුර ඔයිලක් වවන්න? ලොකු ජලාශයක්. හරි. එයි මේ ජාන්ජ මැව්වලු. ඊට පස්සේ ගොල්ලෝ මේක ඇතුලේ ඇතෙක්ම වන්න පුළුවන් ද සද්දන්ත කුලේ ඇතෙක් ජල ක්‍රීඩා කරනවා. ආ ඊට පස්සේ ඒක මැව්වලු. ඊට පස්සේ කිව්වලු ස්වාමින්වහන්සේට පුළුවන් දේ ඇසා වියරු වෙලා කන්දක පුප්පගෙන හොඬේ උස්සගෙන ගහන්න එන හැටික් මාන කියලා.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 ඒ ගැන නැවත නැවත සිහිපත් කරන්න ඕනේ. මම මේක කොහොම හරි කරනවා. මම මේක කොහොම හරි කරනවා. මම මේක කොහොම හරි කරනවා කිය. ඒ තුන හරහා තමයි අපිට ඔය ළඟා වෙන්න බැරි දේට ළඟා වීමට අපි මේ කැතපොට ගහගන්නේ. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා යම් තෘෂ්ණාවක් ඇති වෙනවා නම් ඒ තෘෂ්ණාව පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී කියන ගතිය තියෙනවා.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 ඒක පැහැදිලි. ඒක තමයි පිරිතේ තියෙන ගුණේ. ඒක තමයි කුණුහරුප කියන මනසට නිකම්ම ඒක එන්නේ. ආයුධ ගත්ත එක න අවුලේ නයින්නවා. ඉතින් වගේ අපි යමක් ගැන නිතර කතා කරන්න පටන් ගත්තොත් ඒ හීනේ එළි වුණා වගේ පේනවා. ඒක නිසා මේ ස්පර්ශෝ ස්පර්ශ කරන දේවල් අපිට සමහරට හිතෙන් බවලා පේන නැත්තම් මතු වෙනේ මතු වෙන දේවල්ට අභිනන්දනය අභිවදනය අජෝසනය කියන මේක ඒක සමාදම් වෙන්න කියලා එකට රින්ගගෙන ඒක ගැන කතා කර කර ඉඳ ගියොත් අනිවාර්යයෙන්ම මේ තෘෂ්ණාවගේ ඝන බහල වීමක් වෙනවා නමුත් මේක ස්පර්ශ බව තේරුම් අරගෙන ඒ ඔක්කොම ස්පර්ශයක වැඩ කරන්න බෑ අපි එකක් අනිත් අය වෙනුවෙන් ඉදිරියෙන් තියාගන්න සරුවචනසේ අපට රූප කර්මස්ථානේ දීලා තියෙන මේ කය ඒකෙම අරමුණ අනුමුණ කරන්න බැරි තත්ත්වයටපත් වෙනකන් ස්පර්ශය ස්පර්ශ කරන්න බැරි තත්ත්වයකටපත් වෙනකන් ගිහිල්ලා ඒක තමංගේ හැබෑ නිවන බව පර්යංකේ විතරක් නෙවෙයි බැරිද සක්මනේදී අනායාසයෙන් සක්මන් වෙනකොට Tamanda මේ සම්පූර්ණ සංසිද්ධිය විසෙහි අවදියක් නිමිත්තක් මෙහෙ මෙහෙම කියනවා සරුවචනාංශේ උපදින තාක් කියලා උපදින නිමිත්තක් ඇතුව නිමිත්තක් නැතුව නෙවෙයි ඒ නිසා උපන් නිමිත්ත අනිමිත්තක් බවට පත් වෙනවයි කියලා කියන්නේ උපන් කෙලෙසේ නිකලෙස් නැති බවට පත් වෙනවා උපදින තාක් කෙලෙස උපදින වේදනාවක් සහිතව වේදනාවක් රහිතව නෙවෙයි.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 හරියට හුස්ම ටික අනායාසයෙන් කරන්න වගේ. එහෙම නැත්නම් හුස්ම නොදැනුණත් සතිය කැඩෙන්නේ වගේ මේ මුළු සක්මන ක්‍රියාවලියම අනායාසයෙන් කර දෙන්නක්සේ කරන මට්ටමට එනකොට අන්න අපිට පුළුවන් සක්මනේත් අර වගේ ඉන්ද්‍රයන්ගෙන් ඈත් වෙලා නිකන් Taman ඇවිදින දිහා Tamanටම බලන්න ඉන්න පුළුවන්.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 කාන්තාරික තනි වුණා, මහමූද මැද තනි වුණා, මහද්දා කැලේක දිශා මාරුණා වගේ. ඒකට නිසයි කියන්නේ සද්දා වැති කරගනින්. එතෙන්ට එනකම් පාර දැනගනින් ලෑස්ති වෙලා ඵලයක්. එතකොට අපිට හම්බ වෙන මේ ශේෂ්ත්‍රය ඕනේ නම් මේ දන්න පටු ඥානේ ඉඳලා සර්වඥතා ඥානෙ දක්වා යන්න සම්පූර්ණ පාර තියෙනවා.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 නමුත් ඒගොල්ල කෙරුවේ සීමිත ස්පර්ශය ඇතුව ਸਰවඥන්සේ ඒ සීමිත ස්පර්ශයට ගරු කරා. දෙසටක් මිසදිතු විස්තර ඔක්කොම කරලා ਸਰවඥන්සේ සඳහන් කරනවා ඒ ශාස්ත්‍රවරයා ඒ ස්පර්ශයේ මිසදුතු ගැන කතා කරන එයාට ලැබිච්ච ස්පර්ශය හැටියට. සියල්ල දැනගන්න නෙවෙයි සියල්ල දැක්කට පස්සේ යාට අනුකම්පා කරන්න ඕනේ.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 එතකොට අර සර්වඥ වහන්සේගේ ශේෂ්ත්‍රයට මෙතන දොරටුවක් විවෘත වෙනවා සියලු දිනාටම ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා